1986 පෙබරවාරි 6 වන දින ලිපිය අතිපූජ්‍ය ගෞරවනීය ස්වාමීන් වහන්ස දී ඇති උපදෙස් අනුව මම විපස්සනා ඥාන 9 පිළිබඳව හතරවන පරිච්ඡේදය කියවීමි මගේ අත්දැකීම් වලට ඒ ඥාන නවයම ඇතුළත් යයි මට සිතේ හත්වන පරිච්ඡේදය චිත්ත විසුද්ධිය චිත්ත ඒකාග්‍රතාව සහ සමතුලනය වඩා දියුණුවන ආකාරය දක්වයි වෙනස් වන සුළු සෑම දෙයක්ම දුක් බැවින්ම යුතුය යයි මනවින් අවබෝධ කර ආත්ම සංඥාවත් සසංස්කාරික පැවැත්ම පිළිබඳ ආශාවත් යන්නට හැරීමෙන් අත්හල යුතු මේ සියල්ල අත්හැර දියුණු කළ යුතු ගුණ දියුණු කරගත් විට සදාකාලික ඌත් වෙනස් නොවන්නා ඌත් අසංකාරික ඌත් නිර්වාණය වෙත ළඟා වීමට අවශ්‍ය අකණ්ඩ සතිය හා අකණ්ඩ වීරය හටගනී. මා හැම විටම සිතේ තබා ගැනීමට උත්සාහ කරන්නේ මේ කරුණුය. මා භාවනාවේදී ශාන්තභාවය අත්දකින්නට ඇත. 1. මගේ සිරුර දිය වී යනු දුටුවාට පසුව 2. මගේ අවසාන දර්ශනයේදී දුටු පරිදි සියලුම දේ මීදුමක්සේ දිය වී යනු දුටුවාට පසුව හත්වන පරිච්ඡේදය කියවූ පසු මට සිතෙන්නට ඌ දෙයක් නම් මේ අවසාන දර්ශනය ශුන්්‍යතාවට යම් සම්බන්ධයක් ඇද්ද යනුයි. එය විශ්‍රාමය හා ශාන්තභාවය සමග එක් වූ නිසා. එහෙත් එය මටම විනිශ්චය කළ හැකිද? මටම දැනගත හැකිද යන්න විමතියකි. එය මුලින්ම නිම්ම අපක්ෂපාතීද? මට කළ හැක්කේ ඒ සඳහා උත්සාහ කිරීම පමණකි. අත්දැකීම් අතින් මා පොහොසත් වුවද මගේ දැනුම අප්‍රමාණවත්ය. මගේ ප්‍රගතිය විනිශ්චය කළ හැක්කේ දැනුම හා අත්දැකීම් යන දෙකම ඇති අයෙකුට පමණකි. එහෙත් එක දෙයක් ගැන මට සහතිකය. එනම් ශාන්තභාවය හා තෘප්තිය අතින් මා ඉදිරියට යන බවයි. ඊට පසුබිම් වී ඇත්තේ අන්‍යයන් පිළිබඳ ආදරය හා සැලකිලිමත් බව දියුණු කර ගැනීමේ උත්සාහයයි. මේ ආදරය සැනසීමටත් ප්‍රීතියටත් ඊතා කිට්ටුවෙන් සම්බන්ධය. මේ සත්‍ය අත්දැකීමෙන් වටහානුගත්තානම් මා කිසිවිටකත් එය සැබවින්ම අවබෝධ කර නොගනු ඇත. යම් කලක් ගතවීමෙන් පසුව සිතෙහි ශාන්තභාවය හටගත් පසු හැමදේම මේ ශාන්තභාවයට දිය වී ගිය පසු ඒ පුද්ගලයා ගෙවන්නේ බියෙන් හා සංකාවෙන් තොර ඌද මේ ශාන්තභාවයත් ප්‍රීතියත් සැනසෙල්ලත් විසින් පාලනය කරනු ලබන්නා වූද ජීවිතයකි. යම් පුද්ගලයෙකුට තනිවම ගමන් කිරීමට සිදුවන එක් තැනක් ඇත. එහෙයින් කල්පනා නොකරන හුදකලාවේ සිටින මේ මොහොතේදීම මම මේ තැන ගැන මෙනෙහි කරමි. සියලු සුබ ප්‍රාර්ථනා සහ අසීමිත කෘතඥතාව සමගින් ඔබ වහන්සේගේ යටහත් කීකරු ශිෂ්‍යාව. තවත් අත්දැකීමක්. භාවනාව පටන්ගත් පසු මට කොඳුවට පෙළ කෙළවර කැසීමක් දැනෙන්නට විය. භාවනාව පටන් ගන්නා කල බොහෝ විට මට මේ දැනීම එයි. ඉක්බිති මගේ සිරුරේ පහළ සිට ඉහළට විදුලිය වැනි ප්‍රබල වේගයක් විහිදී આવුත් හෘදේ වස්තුව වෙත නතර විය. එයින් එහාට නොගියේය. උෂ්ණ දිලිසීමක් අප්‍රසන්න නොවුවක් හටගත් අතර මට දහඩිය දමන්නට විය. හදවතේ සිට දෙපතුලට මගේ ශරීරය මේ බලයෙන් පිරුණි. එය මා කලින් අද්දුටු විදුලිය ධාරාව මෙන් උවද ඊට වඩා ඊතා බලවත් තීව්‍රතාවයකින් යුතුය විය. මේ මිනිත්තු 10ක් පමණ පැවතුණු අතර මගේ හද ගැස්ම ප්‍රබල වූ බව දැනුනි. මට එකේ සිට 100 දක්වා හද ගැස්ම නැවත නැවත සිය ගණනක් ගණන් කළෙමි. ඉක්බිති වැඩි වේලා නොගොස් මගේ පාද ශීතල විය. ඉන්පසුව ඊටමත් ක්‍රමිකව හැම දෙයක්ම ස්වභාවික තත්වයට ආවේය. එය සෑහෙන බියජනක අත්දැකීමකි. දෙක මා නිරීක්ෂණය කළ ශාරීරික වෙනසක් ගැනද කිව යුතුය. මගේ සමේ වර්ණය සෑහෙන්නට සුදු පැහැයකට පත් වී ඇත. සමේ ස්වභාවය මෘදු වී ආලෝකයේ වැටෙන විට සේද රෙද්දක් මෙන් මද දිලිසීමක් තිබේ. මා මුලින්ම මේ දිලිසීමත් අත් දෙකේ වෙනසත් සනිටුහන් කළේ මෝටරියේ එළවද්දීය. මුලදී මා සිතුවේ එය අතේ දහඩිය මත හිරු රැස් වැටීමක් කියාය. එහෙත් එය මුළු සිරුර පුරාම ඇති ස්ථීර වෙනස් වීමකයි දැන් මට වැටහි. මීතිරිගල නිස්සරණ වනය 1986 පෙබරවාරි 11 දින ලිපිය. හිතවත් දායකාව පෙබරවාරි 6 වෙනිදා ඔබේ ලිපිය මම ගෞරවාර්හ නායක ස්වාමීන් වහන්සේට පරිවර්තනය කොට පැවසීමි. උන්වහන්සේ පහත දැක්වෙන කරුණු ප්‍රකාශ කළසේක. 1. ඔබේ වර්තමාන ප්‍රගතියේ කෙලවරට පැමිණීමට අවශ්‍ය වන්නේ ඊතා කෙටි කාලයකි. එහෙත් ඒ කෙටි පිම්ම උපදවා ගැනීමට නම් ඔබ එකට ඇඳු ගවයන් දෙදෙනෙකු සේ යුගනද්දව ඒකාග්‍රතාවය හා විපස්සනාව එක් කරගතිය යුතුයි. තවද ඔබ වෙනත් වගකීම් හා කාර්යවලින් සම්පූර්ණයෙන්ම මිදී දැඩි වීරයවන්ත භාවනාවකට අඩුම වශයෙන් සතියක්වත් වෙන් කරගන්නයි උන්වහන්සේ උපදෙස් දෙති. 2 මෑතකදී ඔබ සමාධියේදී ලබාගත් අත්දැකීම් පිළිබඳව උන්වහන්සේගේ අදහස නම් ඔබේ බිය එනම් බියජනක අත්දැකීම නිසා එය ඊටා හොඳ සමාධියක් ලෙස දියුණු වීමට බාධා වූ බවයි. එසේ දියුණු වී නම් ඒ විදුලිය ධාරාව හදවත වෙතින් නතර නොවි හිස් මුදුන කරා යනු ඇත. එහෙයින් මීලක වතාවේදී අසාමාන්‍ය දෙයක් සිදුවන විට කැළඹෙන්නේ පියවන්නේ නැතිව සිටින ලෙස උන්වහන්සේ උපදෙස් දෙති. පොදුවේගත් කල භාවනාව පිළිබඳ ඔබේ අප්‍රතිහිත ශ්‍රද්ධාව හා වීරය අගය කරති. භාවනාව තවදුරටත් දියුණු වේවායි සුබ පතමු. මෛත්‍රියනේ 1986 පෙබරවාරි 10 වන දින ලිපිය අතිපූජ්‍ය ගෞරවනීය ස්වාමීන් වහන්ස 86 පෙබරවාරි 5 වනදා එවූ මගේ අවසාන ලිපියේ භාවනා කරද්දී හටගත් යම් බියජනක අත්දැකීමක් ගැන විස්තර කළෙමි. එහිදී හදවත වේගයෙන් ගැහෙන්නට වී දහඩිය දමන්නට වූ අතර විදුලිය ධාරාව මුළු සිරුර මුළුල්ලේ විහිදුනේය. මේ අත්දැකීමෙන් පසු දැන් භාවනාවේදී මා සංසුන් ස්ථාවර තත්වයක සිටින බව පෙනීම හරි සිත් ගන්නාසුළු කරුණකි. මේ අලුත් අත්දැකීම මට පිට පිට තුන්වරක් ඇතිවිය. හදවත කේන්ද්‍රස්ථානීය වූ බවක් පෙනේ. එතන සිට හැම අතටම යම් වාෂ්පයක් වැන්නක් විහිදී මුළු ශරීරේ පුරාම ගලා යයි. එහි විදුලිය බලයක් ඇතත් එය ඇත්තේ මගේ පාලනය යටතේය. ශරීරයේ ප්‍රසන්න භාවයකින් පිරියයි. මේ අත්දැකීම මිනිත්තු 30ක් හෝ ඊට වඩා කාලයක් පවතී. කලින් දැනුණ විදුලිය ධාරාව ස්ථාවර වී භාවනා කරන විට එය නැවත නැවත අත්දැකීමට මා සමත් වී ඇතුවාසේය. මා ශාරීරිකව සුවයෙන් ශක්ති සම්පන්නව සිටින අතර මගේ රිදුම් කැක්කුම් දැන් සම්පූර්ණයෙන්ම අන්තර්දාන වූවාසේය. මීට පෙර ඒවා යමින් එමින් තිබුණි. මා ඉදිරියට යා යුත්තේ කෙසේදයි කරුණාකර දන්වන සේක්ද මේ తත්වය භාවනා නොකරන විටදී ලබා ගැනීමට මා වෑයම් කළ යුතුයද මා දිගටම ප්‍රගතියට යොමු කිරීම ගැන ස්තුතිය හා කෘතඥතාව පුද කරමි ඔබ වහන්සේගේ කෘතවේදී යටහත් ශිෂ්‍යාව මීතිරිගල නිස්සරණ වනය 1986 පෙබරවාරි 14 වන දින ලිපිය හිතවත් දායකාව ගෞරවාර්හ නායක ස්වාමීන් වහන්සේට දහවන දින දරන ඔබේ ලිපිය ලැබුණි. ඔබේ සමාධිය ස්ථාවර තත්වයකට පත්වී ඇති බවත් ඒ ඔබේ පාලනයට යටත් බවක් දැනගැනීම උන්වහන්සේගේ සතුටට හේතු විය. උපදෙස් හැටියට උන්වහන්සේ දක්වන්නේ ඒ අත්දැකීම් මට්ටම පවත්වා ගැනීම හැම අතින්ම හොඳ බවත් හැකිනම් එය භාවනාවෙන් බැහැර අවස්ථාවලදී පවත්වා ගන්නා ලෙසත්ය. එසේ සමාධිය පැවැත්විය නොහැකිනම් අඩුම වශයෙන් හොඳ සතියක් ඇතිව සිටින ලෙස පවසති. තවද දීඝනිකායේ දෙවන සූත්‍රය සාමාන්‍ය ඵල සූත්‍රයේ සමාධි ධාන හතර ගැන දැක්වෙන කොටස කියවීම ඔබට යහපත් බව උන්වහන්සේ නිර්දේශ කරති. එහි බුදුන් වහන්සේ සැබෑ ධාන අත්දැකීම් ගැන ඊතා චමත්කාර ජනක උපමා අලංකාර යොදති. එය ඔබට හුරු පුරුදු යයි සිතෙනු ඇත. මේ වන විට ඔබට ලැබී ඇති මීට පෙර ලියූ ලිපියේදී ඇති උපදේශම ඔබේ විපස්සනා ප්‍රගතිය පිළිබඳව දැනුත් අදාළය. මේ අරමුණ වෙනුවෙන් දැඩි ලෙස භාවනා කිරීමට දවස් 3ක් 4ක් වෙන් කරගත යුතුය. තවද ඔබ ඉදිරියට යා යුත්තේ කෙසේදයි උන්වහන්සේ විශේෂ උපදේශක් දෙති. ස්ථාවර සමාධියෙන් යුත් හොඳ පරියංක භාවනාවක් අවසන් වූ වහාම ආනාපානා සතියෙන් ඔබට පැහැදිලි වූ ආකාරයට නාම රූප කෙරේ අවධානය යොමු කළ යුතුය. එය ඉහළ විපස්සනා ඥාන ලබා ගැනීමේ මාර්ගයට ඔබ අවතීර්ණ කරවනු ඇත. ඔබේ ප්‍රගතිය වෙනුවෙන් සුබ පතමු. මෛත්‍රියනි